අපේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්න පඨවිප්පභාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පඨවිප්පභාසං තයං ජගුත්තා විහෙරේ මුරත්තිං ये ब्राह्मणा वेदगु सम्बधं मे ते मे नमते තේච මං පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසන කප්පේති ඒතේන කච්චවඤ්ඤේන සොත්ථිතේවතු සම්බදා ඒතේන සච්චවඤ්ඤේන සොත්ථිතේවතු සම්බදා ඒතේන සච්චවඤ්ඤේන සොත්ථිතේවතු සම්බදා